සද්ධාය දානං දේති සක්කච්ඡන් දානං දේති කාලේන දානං දේති අනග්ගහිත චිත්තෝ දානං දේති අක්ඛානං ච පරංච අනුපහච්ච දානං දේති ඉමානි කෝ භික්ඛවේ පංච සප්පුරිස දානානීති <coughs> ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බුදුපසේ බුදුමහරහත් සත්පුරුෂෝත්තමයන් විසින් පවත් වූ දාන ආකාර පහක් මේ සූත්‍ර දේශනින් පවත්වා වදාලා පංචමානි භික්ඛවේ සත්පුරුෂ දානානි මානිමි සත්පුරුෂයන් විසින් දෙනු ලබන දාන ක්‍රම පහක් ඇත කතමානි පංචේ ඒ පස්සේ කවරේද? ශ්‍රද්ධාය දානන්දේති. ආනිසංස ඵලයේ අදහාගෙන ශ්‍රද්ධාවෙන් දානේ දෙයි. සක්කච්ඡන් දානන්දේති. ගෞරව සංප්‍රයුක්තව දානේ දෙයි. කාලේන දානන්දේති. සුදුසු කල්නි දානයක් දෙයි. අනග්ගහිත චිත්තෝ දානන්දේති. නමසරුව දානේ පිරිනමයි. අත්තානං ච පරං ච අනුපාච්‍ය දානං දේති තමන් නොතලී අනුන් නොතලා දැහැමින් දාණය දෙයි. ඉමානි කෝ භික්ඛවේ පංච සත්පුරුෂ දානානි. මානනි මේ කියන ලද්දේ සත්පුරුෂ දාන පසයි කියන එක මේ දේශනේ කෙටි තේරුමයි. සත්පුරුෂ කියන මේ වචනේ අපි පැහැදිලි කරගත යුතු තියෙනවා. සන්තෝ පුරිසෝ සත්පුරිසෝ ශාන්ත පුරුෂයා සත්පුරුෂයයි. ශාන්ත පුරුෂයා කියන්නේ කාටද? බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ශාන්ත තත්වයටපත් වුණා. ශාන්ත නමින් හැඳින්වෙන්නේ කෙලෙසුන් නැති කළ බවයි. හිතේ කෙලෙස් තියෙන තරම් හිතේ අශාන්තකමක් තියෙනවා ශාන්තකමක් නැහැ. සංසුන්කමක් නැහැ. එනිසා සිත සම්පූර්ණයෙන් සංසුන් වන්නේ බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරහත්ත්වයට පත් වුණාමයි. ඒකම ඒ බුදුපසේ බුදුමහරහත් තනතුරු බලාගෙන දාන සීල භාවනාදී කුසල් රැස් කරන උතුමන්ටද ශාන්ත පුරිසය සත්පුරුෂය කියලා හඳුන්වනවා. මෙතන හඳුන්වන්නේ බෝසතාණන් වහන්සේලා. බෝසතාණන් වහන්සේලා කුණ කොටස් තුනකට බෙදෙනවා. ශ්‍රාවක බෝධිසත්ව ප්‍රත්‍යේක බෝධිසත්ව සම්මා සම්බෝධිසත්ව කියලා. ඒ හඳුන්වන්නේ මහා බෝධිසත්ව කියලා. ශ්‍රාවක බෝධිසත්ව කියන්නේ රහත් පදවිය පතාගෙන පෙරම් පුරන උතුමන්. ප්‍රත්‍යේක බෝධිසත්ව කියන්නේ පසේ බුදුබා පිණිස පෙරම් පුරන උතුමන්. මහා බෝධිසත්ව කියන්නේ ලෝතුරා බුදුබා පතාගෙන පෙරම් පුරන උතුමන්. බෝධි කියන්නේ කුමක්ද? බෝධිය කියන්නේ නිර්වාණ ධාතුවටත් නමක්. ਸਰුවඥතා ඥානයටත් නමක්. සෝවාන් මාර්ගයටත් බෝධි කියලා. සකදාගාමී මාර්ගයටත් බෝධි කියලා. අනාගාමී මාර්ගයටත් බෝධි කියලා. අරිහත් මාර්ගයටත් බෝධි කියලා. සෝවාන් ඵලයටත් බෝධි කියලා. සකදාගාමී ඵලයටත් බෝධි කියලා. අනාගාමී ඵලයටත් බෝධි කියනවා. අරිහත් ඵලයටත් බෝධි කියලා. ඊට බෝධිය කියන නම හැඳින් වෙන්නේ සත්‍ය අවබෝධ කරගනු ලැබෙන නිසයි. සතර මාර්ගඥාන සතර පලඥාන අතෙන් ආර්ය සත්‍ය අතර දැක ගන්නවා. ආර්ය සත්‍ය අතර දැක ගන්නා බැවින් ඒ ඥාන අට බෝධි නමින් හැඳින්වෙනවා. නිර්වාණ ධාතුවට බෝධි කියන්නේ සතර මඟ ඵල පිළිවෙලින් සාක්ෂාත් කරගනු ලැබෙන ධර්ම ස්වභාවය නිසායි. සරුවක්ඥතාඥානීයට බෝධිය කියන්නේ. ඒ ඥානෙ ලබාගත් උතුමන් තමන් අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවන නිසයි. පත්වාන බෝධින් වර භූරි මේ දසෝ කියලා ඔහොම හඳුන්වන්නේ මහා ඥානවන්ත උත්තමයන් තමයි සරුවක්ඥතාඥානීයට පමිනෙන්නේ. ඒ බෝධි නමින් හැඳින්වෙනවා. අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පච්චඤ්ඤාසින් ධම්සක් සූත්‍රයේ තියෙන ඒ පාඨයෙන් කියවෙන්නේ අනුත්තර සම්මා සම්බෝධිය නමින් සරුවක්ඥතා ඥානය. ඒ මේ උත්තරීතර <clears throat> බෝධි ඥානයන් බෝධි අර්ථයන් සාක්ෂාත් කරගනු පිණිස දන් දෙන සිල් රැකෙන භාවනා කරන නෛෂ්ක්‍රාම්‍ය පුරණ නුවණ වඩන වීරිය වඩන ශාන්ති ඉවසීම වඩන සත්‍යයේ පිහිටා කටයුතු කරන අදිෂ්ඨාන බණ ඇතුව කටයුතු කරන මෛත්‍රියේ වඩන මදාත්ව කටයුතු කරන උතුමන් කියනවා බෝධිසත්ත්ව කියලා. ඒ සත්‍ය කියන්නේ එහි සිත් අලවා වාසය කරන නිසයි. එනි බෝධිසත්වයන් වහන්සේ මෙතන සත්පුරුෂය කියන වචنين හැඳින්වෙනවා. ඒ බෝධිසත්ව සත්පුරුෂයන් විසින් දානයක් දෙනවා නම් ආකාර පහකින් යුතුවයි දාන දෙන්නේ. ඒ ආකාර පහට කියනවා සත්පුරුෂ දාන පහ කියලා. පළමුවන්නේ ශ්‍රද්ධාවෙන් දන් දීම. දෙවැන්නේ සකස් කොට ගෞරවයෙන් දන් දීම. තුන්වැන්නේ සුදුසු කල්හි දන් දීම. සතරවැන්නේ <clears throat> නොමසුරුව දන් දීම. පස්වැන්නේ දැහැමින් දන් දීම. ශ්‍රද්ධාවෙන් දන් දීමේ තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනයක් ඇති කාලයක නම් බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් පිළිබඳව හදපත්ෙන් පිළිගන්නවා. හදපත්ෙන් විශ්වාස කරනවා. එසේ විශ්වාස කරන අතර පරිත්‍යාගයේ ආනිසංසයක් පිළිගන්නවා. මේ දාණය නම් සසර ගමනේදී චක්‍රවර්ති සැපත් ගෙන දෙනවා. සක්දේව් පදවියක් ගෙන දෙනවා. සමාජට බ්‍රහ්ම රාජ සම්පත්තියටත් උපනිශ්‍රේ වෙනවා. ශ්‍රාවක බෝධි ඥානයක් ගෙන දෙනවා. ප්‍රත්‍යේක බෝධි ඥානයක් ගෙන දෙනවා. සම්මා සම්බෝධි ඥානයක් ගෙන දෙනවා. දානේ පිහිටා කළ කුසල් වලින් ත්‍රිවිද්‍යා ඥානත් ලැබෙනවා. අෂ්ට විද්‍යාත් ඥාන ලැබෙනවා. ෂට් අභිඥාත් ලැබෙනවා. චතු පරිසම්විදා ඥානත් ලැබෙනවා. සෝලස මහා ඥානත් ලැබෙනවා. සීලම බුද්ධ ඥානත් ලබන්න හේතුවක් වෙනවා. සසර ගමනේදී නැතේ නොකියන හැම දෙයක් ලබන්නටත් හේතු වෙනවා. ලෝකෝත්තර වශයෙන් අරිහත්ත්වයේ පසේ බුද්ධත්වයේ සම්්‍යක් සම්බුද්ධත්වයේ දක්වා අනුශාසගෙන දෙනවා කියලා දානීය ආනිසංස අදපත්ලෙන් පිළිගන්නවා. එසේ පිළිගෙන සීලයේ ඇති කෙනෙකුට හෝ නැති කෙනෙකුට හෝ ශ්‍රද්ධාවෙන් දන් දෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් සීල් නැති කෙනෙකුට දන් දෙනකොට ශ්‍රද්ධාව නැතුව දෙනවා. එයින් මේ දානේ අල්ප ආනිසංස දානයක් වෙනවා. ත්‍රිසං සතාට උනත් ශ්‍රද්ධාවෙන් දන් දෙන්න පුළුවන්. එහිදී ශ්‍රද්ධාව නම් හැඳින්නේ ත්‍රිසං සතාගේ සීලයක් ගැන නෙමෙයි. මේ දානේ නම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා පැවැත්වූ උතුම් චාරිත්‍රයක් පාරමිතාවක් බෝධිපාක්ෂික ධර්මයක් ආර්ය අෂ්ටාංග මාර්ගයක් කියලා මේ තිරිසන් සතා කියන්නේ අද මේ මුණාට පෙර ජාතවල මේ ඇත්ත සක්විත රජ කෙනෙක් සක්දව රජ කෙනෙක් බ්‍රහ්ම රාජයේ පවා වෙලා සිටියා සංසාර දෝෂයano සූපාවෙක් නැත්තම් තිරිසන් සතෙක් බාටපත් වී සිටිනවා මමත් පෙර ජාතිවල අනන්ත මේ විදියටපත් වී තිබුණා. මමත් නැවත සෝවාන් ඵලයේවත් නොලැබුවොත් මේ தත්ත්වයේ ඉක්මවල නැහැ. මම මේ සතාට මේ ආහාරය දෙන්නේ මගේ මෛත්‍රියත් එක්ක, කරුණාවත් එක්ක. මේ සතාට මේ දෙන ආහාරය දිව්‍ය ඖෂධයක් වගේ වෙලා මේ සතාගේ සිතේ කුසල්සිත පහළ වේවා. මේ සතාගේ කුසල්සිතේ හේතුවෙන් සුගතියටපත් වේවා. හොඳ කලම මිතුඩන් ලැබේවා. සද්ධර්මයේ අසාගන්ට ලැබේවා. ඒ අනුව පිළිවෙත් පුරා සසර දුකින් මිදී නිවන් දකීවා කියලා හිතේ පරම මෛත්‍රිය කරුණාව හා එහි ආනිසංස විශ්වාසයෙන් පරිත්‍යාග කරනවා සතෙකුට උදා. එයින් ශ්‍රද්ධාවෙන් දැන් දෙන්න පුළුවන්. එසේ නමුත් යම් සීලවන්ත උතුමෙකුට සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට මහා සංඝ රත්නයේට බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට දානයක් පිරිනමන්න ලැබුණා නම් එතෙන්දී අර ගුණස්කන්ධය අනුව චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. ආනිසංස අනුව සිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. ධ්‍යාකාරයකින් වඩාත් මහත්ඵල වෙනවා. ඒ ප්‍රතිග්‍රාහක සම්පත්තිය නිසාද පහසුවෙන් සිතේ ප්‍රසාදයටපත් වෙනවා. ඒ විදිහට ප්‍රසාදයටපත් වී ශ්‍රද්ධාවෙන් දෙන දාණය සසර ගමනේදී විශේෂ ආනිසංස ගෙන දෙනවා. සද්ධාය කෝපන භික්ඛවේ දානන්දත්වා යත්තේත් තස්ස දානස විපාකෝ නිබ්බත්ති අද්දෝ චෝති මහද්ධනෝ මහා භෝගෝ අබිරූපෝ චෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්නපොක්කරතා සමන්නාගතු මෙන්න මේ ආනිසංස ලැබෙනවා නිවන් දකින්නතුළු යම් යම් සුගති භවයක උපදිනවා නම් උපනුපන්තනදී අද්දෝ චෝති මහද්ධනෝ ධනයෙන් දාණයෙන් ආඩ්‍ය වෙනවා. මහා ධන සම්පත් ලබනවා. මහා උපභෝග පරිභෝග වස්තු ලබනවා. දේවල් දොරවල් ලිඩකඩම් යාන වාහන මේ නොයෙක් සම්පත් ලබනවා. අභිරූපෝචෝති භූම විශිෂ්ට රූප සම්පන්න කෙනෙක් වේදවා. දස්සනීයෝ දුටුවම් පාදවන ප්‍රසාදනීය දෙකම් කලු කෙනෙක් වේදවා. පරමාය වන්න පොක්කරතා සමන්නාගතෝ මනුෂ්‍ය ජීවිතේ නම් මිනිසෙකු නත් දෙවියන් කෙනෙක් දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් වගේ බොහොම රූප ශෝභා සම්පන්න කෙනෙක් වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් දන් දීමේ විශේෂ ආනිසංසයක්. සක්පක්ඛ දානේ නමින් මෙතන හැදින් වෙන්නේ සකස් කොට දන් දීම නමින් ගෞරව සම්ප්‍රයුක්තෝ කැපසරුප් අන්දමින් සකසා දානේ දීමයි. චිල්ලතුන් වහන්සේලාට නම් අසුන් පනවා දෙපා දොවා ගෞරව සම්ප්‍රයුක්තව වැඳ නමස්කාරයෙන් කැපසරු පන්දමින් දානේ පරිත්‍යාග කරනවා සියාතින් පරිත්‍යාග කරනවා චිත්තේ කත්වා සහත්තා ආදි වශයෙන් ගෞරව සම්ප්‍රයුක්තව ආනිසංස දක්නා නුවණින් යුතුව පරිත්‍යාග කිරීම මෙතන සක්කච්ඡ දානයයි ඒ සක්කච්ඡ දානය නිසා අර වගේ විශේෂානිසංස ලැබෙනවා සසරේ අද්දෝ චෝති මහා ධනෝ මහා භෝගෝ ධනෙන් දානි යසීසුරෙන් ආඩ්‍ය වෙනවා මහා ධන සම්පල් ලබනවා ඒ පිස්සතේ හොන්ති පුත්තාතිවා දාඩාතිවා දාසාතිවා කම්මකරාතිවා තේ පිසුස්සු සම්ති සෝතං ඕදාහන්ති අඤ්ඤාය චිත්තං උපට්ඨපෙස්සanti අන්න විශේෂානිසංසයෙන් තමන්ගේ අමුදරුවන්ද තමන්ගේ දාස දාසීන් කම්කරු සේවක සේවිකාදීන්ද තමන් ඇසුරේ යමෙක් ඉන්නවා නම් ඒ සීල දෙනා බොහොම සුවිනීත සුවච කීකරු අහලා බාලා වැඩ කරන ගෞරවයෙන් ආවාද පිළිගන්න අනුගාමික පිරිසක් ඇති වෙනවා. මේක විශේෂානිසංස සකස් කොට දන් දීම. ඒ කියන්නේ තමන්ගේ යටතේ ජීවත් වෙන හැමෝම තමන්ගේ වචනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. කවදාකවත් තමන්ගේ වැඩිහිටියානි ස්වාමියාට පිටුපාන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, අගෞරව කරන්නේ දුර්වච වෙන්නේ නැහැ බොහොම සෝචකීකරුව කටයුතු කරන්න සමත් වෙනවා මේ සකස් කොට දන් දීමේ විශේෂානිසංසයයි කාලික දානේ නමින් හඳින්වෙනවා කාලික දාන පහක් ආගන්තුක සිල්ලුතුගොඩ දානයක් දීම ගමනක් යන සිල්ලුතුගොඩ දානයක් දීම ගිලාන සිල්ලුතුගොඩ දානයක් දීම දුර්භික්ෂ අවස්ථාවක දානීය වර්ධින අවස්ථාවක දානයක් දීම ඒ වගේම නව සස්‍ය දානයක් දීම. අලුතෙන් සපයාගත් ආදායමකින් දානයක් දීම. මේ කාරණා පහ කාලික දාන පහ. මේ කාලික දාන බොහොම වැදගත් එකක් වේනවා. හේතුව අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ ලැබෙන බැවින් විශාකා මහා උපාසිකා වරම් මටක් ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගෙන් එයින් කීපයක් මේ කාලික දාන කොටසට වැටෙනවා ඒ කියන්නේ ආගන්තුක දානේ, ගමික දානේ, ගිලාන දානේ. ඒ ආගන්තුක භික්ෂුන් වහන්සේලාට තමන් ආගන්තුක බැවින් යා යුතු නොයා යුතුන් දන්නේ නැති නිසා එවැන්නෙකුට දානයක් දීම තමන්ට විශේෂානිසංස දෙන දානයක් වෙනවා. ගමනක් යන භික්ෂුන් වහන්සේ කෙනෙකුට කලත වේලාවට විශේෂ ගමන ගැනීමට අවශ්‍ය වෙනවා. එහෙම අවස්ථාවක සුදුසු වේලා සලකලා දානි පිළිනැමීම කාලික දානයක්. ඊළඟ වික්ෂූන්ට මේ මේ දේ සත්‍රායයි මේ මේ දේ අසත්‍රායයි කියලා දැනගෙන සත්‍රාය ආහාර පාන ඖෂධීය ආහාර පාන සම්පාදනය කර දීම කාලික දානයක්. අනිත් එකෙන් දුරු භික්ෂු දානය කියන්නේ දාන වර්ධින්ත යන අවස්ථාවකදී දානයට දුටු ගමන කුමාරයා අප්‍රසිද්ධ වේ කොත්මලේ ප්‍රදේශයේ ඉන්න කාලෙක දුරු භික්ෂුවක් ඇති වුණා. ඒ කාලේ මහ ජනතාවට කෑම බීම අග හිග වුණා. රහතන් වහන්සේලා පස් නමක් දානේ වරදින්න ගියා. මේක දුටුවා වූ දුටුගමනු කුමාරයා පයේ ලාගෙන හිටියේ මෙරි වැඩි සංගල කඩේකට දීලා මිල කරලා ඒකෙන් දාන පාර්සල් පහක් අරගෙන පූජා කළා. ඒ රජුරුවන්ගේ අවසාන මොහොතේදී පින් පොත කියවනකොට මේ පින්කම දැකලා අහලා ඒකෙම තමයි කෞතසා මේ තුසිත දිව්‍ය ලෝකයට යන්න පුළුවන් උනේ. ඒ වගේ තවත් පින්කමක් තිබුණා ඒත් කාලික දාන පින්කමක්. මේ වගේ කාලික දාන පින්කම් වල ආනිසංස හැටියට ධනෙන් දාන්නේ යසේසුරෙන් ආඩ්‍ය වෙනවා මහා භෝග සම්පන්න ලබනවා පමණක් නෙමෙයි කාලගත චසත පචුරා හොಂತಿ තමාට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ වාග්්‍යවන්තයෙක් වෙනවා තමන්ට මිල මුදල් අවශ්‍ය නම් ඒ වෙලාවට ලැබෙනවා ගියන් දොඩක් කරගන්න අවශ්‍ය නම් ඒ වෙලාවට ඒකට කරුණු සියල්ල යෙදෙනවා ඉදමක් ගන්න අවශ්‍ය නම් ඉක්මනින් ඉදමක් ලැබෙන්න කාරණා යෙදෙනවා ඔය වාගේ තමන්ගේ බලාපොරොත්තු ඒ ඒ වෙලාවට කල නොයවා ලැබෙන්නේ ප්‍රතිඵල ලැබෙන්නේ හේතු වෙන්නේ මේ කාලික දාන පින්කමක්. කින්නතුන් අහලා තියෙන රුවන්මලේ සෑය කරවන්නේ දුටු ජමන රජුගේ හිත හිතා හිටියා. මහජනයාගෙන් සතයක්වත් අය කරන්නේ නැතුව අයබදු අය කරන්නේත් නැතුව මහජනයාට නොමිලේ වැඩක්වත් නොගෙන ධාර්මිකෝ මේ චෛත්‍ය මහා චෛත්‍ය ගොඩනගන්න ඕනේ කියලා හිත හිතා හිටියා. එමින්නකොට මොකද සිද්ධ වුනේ? චෛත්‍ය කර්මාන්තයේ තවසේ gadolද එවාගේ මුතුද මණික්ද රත්තරන්ද රිදීද පබලුද වෛදූරිද හැම දෙයක්ම අවශ්‍යතාවක් ඒ ඒ තැන්වල පහළ වුණා ඒ සියල්ලම චෛත්‍ය කර්මාන්ත නිමාව දක්වාම සෑහුණා අන් ඒ වාගේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාට ලැබෙන්නේ කාලික දානමය පින්කම් වල ආනිසංසය යසන්තර කුමාරයා උපන්න දවසේදී ආකාශචාරී උපෝසත කුලයේ ඇතින්නක් ඇත් පැටවෙගෙන ලැත්හලේ තියලා ගියා. අර කාලික දානමේ පින්කම්. දේශාන්තර රජුරුවන් රජ වෙලා ඒ ඇතා තමයි රාජවාහනේ හැටියට භාවිතා කරන්න ගත්තේ පණ්ඩර කියන ඇතා. ඇලි ඇතා සුදු ඇතා අහසින් යන්න පුළුවන් අකල් වැහිවස්ස වුණා. ඒ වගේ තමයි අවශ්‍ය දේ අවශ්‍ය වෙලා ලැබීමට හේතු වෙන කාලික පින්කම්. ජෝතිෂ සිටුවරයා වයස 16 දී සිටු කුමාරයාට මාලිගාවක් හදන්න සූදානම් වුණා අපේ සිටුවරයා. මේ සිටුවරයා මේ ජෝතිය සිටු කුමාරයා පෙර ජාතවල කාලික පින්කම් අපමණ කළ තිබුණ විපස්සී බුද්ධ කාලයේදී. ඒ දරුවාගේ පිනී මහිමය නිසා ඉදාම සත්තුරුවන් සත්මහා දිව්‍යමේ ප්‍රාසාදයක් පැන නැගුණා කියන. මේ කාලික පින්කම් වල ආනිසංසෙ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ හේතුවක් වෙනවා. එවැගේම අනග්‍රහිත චිත්තෝ දානන්දේති කීමේ නොමසුරුව දන් දීම නොමසුරුව දන් දීම නමින් හැඳින්වෙන්නේ තමා යම් කිසි දෙයක් පරිත්‍යාග කරනවා නම් මේම දීලා බෑ මීට අඩුවෙන් දෙන්නට ඕනේ ආදී මොකක්වත් හිතන්නේ නැහැ. හරියට නෙළුම් මත නෙළුම් පොතක නෙළුම් මලක වතුර බිඳුවක් වැටුණාට ඒක රැඳෙන්නේ නැතුව වාගේ පරිත්‍යාග කරන දේ හද තුලින්ම අත්තර දාලා පරිත්‍යාග කරනවා. එතන පරිත්‍යාග තුනක් කෙරෙනවා. එකක් තමයි මේ දාන වස්තුව. එකක් තමයි තමන්ගේ සිතේ ආශාව. ඒක අත්හරින එක පරිත්‍යාගයක්. අනික තමයි ඒ පිළිගන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට මෛත්‍රී. ඒ කාරණා තුනම පරිත්‍යාග කළා වෙනු ඇතින්දී. එතකොට ඒක හද තුලින්ම නොමසුරු පරිත්‍යාග කරන බැවින් එතෙන්දී ආනිසංසයේ විශේෂානිසංසයක් වශයෙන් ලැබෙනවා. සසර ගමනේදී ධනයෙන් දාන්නේ යසීසුරෙන් ආඩ්‍ය වෙනවා පමණක් නෙමෙයි තමන්ට ලැබෙන සම්පත් නිසසේ පරිහරණය කිරීමේ වාග්යවන්තයෙක් වෙනවා. හොඳින් කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් පරිහරණය කරන්න හිත නැමෙනවා. තමන්ට ලැබෙන දේ පරිත්‍යාග කර ගැනීමේ හිතේ චේතනාවක් වැඩි දියුණු වෙනවා පරිත්‍යාගයේ පුරුදු වෙනවා. මේ ආනිසංස ලැබෙනවා සංසාර ගමනේ දෙක අවශ්‍යයි. දැන් සමහරු ඉන්න බොහෝම ධනවත් නමුත් හොඳට කෑම කන්න බෑ. හොඳින් ජීවත් වෙන්න බෑ. බොහොම දුකසේ ජීවත් වෙනවා රිල්ලීස සිටුවරයා වගේ. අපොත්තක සිටුවරයා වගේ. අපොත්තක සිටුවරයා කියලා ඉස්සර හිටියා බුදුරජාන් වහන්සේගේ කාලේ සවැත් නුවර මහා ධනවත් සිටුවරේ. දරුවොත් නැහැ. කෑවේ බීමේ බොහොම දුප්පතෙක් වාගේ. නිවුඩු ආලබතයි කාඩි හොද්දාය තමයි දිනපතා ඔහුගේ ආහාරය. ඇවිදින්නේ දිරච්චේ රතයකින්. පායලාන්නේ හොඳටම දිරච්චේ සෙරෙප්පුවක්. ඉහළන්නේ දිරච්චේ කුඩයක්. අඳින්නේ වැරහැලි මේ මොන පාපයක්ද ඒ වාගේ වාර හතක් මේ තැනැත්තා සිත තනතුරේ හිටියා ධනවත්ව ඒ වාර හතේම දුක් විඳලා තමයි ගියේ පල්ලෝගී හේතුව ඊට ආත්ම 14කට ඉස්සර මේ තැනැත්තා බර්ණස් නුවර සිටුවරේ මේ බර්ණස් නුවර සිටුවරේ අර වගේම මසුරු මලින් ගැවසීගත් කෙනෙක් බුලත් නැට්ටක්වත් කෙනෙකුට දෙන්නේ නැහැ නමුත් සිටු දේවිය හරි ශ්‍රද්ධා සම්පන්නයි එතුමියට දන් අන්දක් දෙදන් දෙන්නවත් අවසර නැහැ. ඔය අතර පසේ බුදු කෙනෙකුන් වහන්සේ ඒ ගේ ඉද්දෙන් ගේ ඉදිරියෙන් පින්දපාත වඩනවා දැකලා මේ සිටුවරයා තමන්ගේ සිටු දේවියට කිව්වා මේ ස්වාමීන් වහන්සේට යමක් පූජා කළ යවන්නයි කියලා. තමන් ගමනක් ගියා. සිටු දේවියට ලැබිච්ච වටිනා අනුව පසේ බුදුරජාන් වහන්සේ වාඩ කරවලා වඩා හිඳුවාගෙන දාන හැදුවා බොහොම ප්‍රණීතව. ප්‍රණීතව දානි හදලා පාත්‍රයට පූජා කරාම පසේ බුදුරජාන් වහන්සේගේ කෙටි ගාථාවකින් පින් දීලා පිටත් වුණා. ටික දොඩක් යනකොට මේ සිටුවරයා මඟදී මුණ ගැහුණා. එබිලා බැලුවා පාත්‍රයට මොනවද gederin දීලා තියෙන්නේ. ඊටාම ප්‍රණීත දානයක්. එතකොට හිත නරක් වුණා මෙහෙම නෙමෙයි මන් දෙන්නේ කිව්වේ දන් හැන්දක් දීලා පිටක් කරන්නයි. අනේ මේ විදිහේ ප්‍රණීත ආහාර කාලා බීලා මේ ඇත්තෝ නිදාගෙන ඉන්නවා විතර වැඩක් කරන්නේ නැහැනේ අපේ ගෙදර සේවකයෙකුට මේ කෑම දුන්නා නම් අද වැඩියෙන් වැඩ කරයිනේ කියලා හිත අපිරිසුදු වුණා. නමුත් අර පරිත්‍යාග කුසල චේතනිය නිසා මෙතුම දිව්‍ය ලෝකේ ආත්ම හතක් උපන්නා. මනුෂ්‍ය ලෝකේ සිටුවරෙක් හැටියට ආත්ම හතක් උපන්න ආත්ම 14කින් පස්සේ අපාගාමී වුණා. ඒ කුසලයේ එතනින් අවසන් වුණා. එය සම්පත්තෝට පරිභෝග කරන්න බැරි වුණේ අර මසුරු මලෙන් දාණය පිරිනැමූ නිසයි. නැත්තම් පිරිනැමූ දාණය ගැන මසුරු සිතක් පහළ වූ නිසයි. එහෙම නැතුව තමාගේ සිතේ හද සංකාණයෙන් අහෝ සාදු කියලා පිරිසුදු සිතින්ම නිවනමසුරුව පරිත්‍යාග කළා නම් ලැබෙන දේ පරිහරණය කරන්න ලැබෙන දේ දාන ආදී කුසල් බාටත් පමුණවන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා ඒක විශේෂ ආනිශංසයක්. මහා බෝසතාණන් වහන්සේම තමයි දම් පින්කම් කළා තිනේ Tamanට ලැබෙන සම්පත් ඕනම දෙයක් පරිත්‍යාග කරන්න උන්වහන්සේට පුළුවනි. සුමේද තාපසයන් වහන්සේ සුමේද පඬිත කාලේ 12000ක් වස්තු ගබඩාවල් විවෘත කළ දන් දුන්නේ විදිහට පරිත්‍යාග චේතනයේ පුරුදු නිසායි. එවාගේම අකීර්ති පඬිත කාලෙත් ඒ වගේ පරිත්‍යාග කළා. අසහ්‍ය සිටුවරයා කාලෙත් ඒ වගේ පරිත්‍යාග කළා. ඒ වගේ පරිත්‍යාග කළ වාර අනන්තයි. ඊළඟට පස්වෙනි කාණේ තමයි අනග්ගහති අත්තානංච පරංච අනුපාචදානං දේති. ඒ කියන්නේ තමන් නොතලී අනුන් නොතලා. තමන් නොතලී අනුන් නොතලා කියන එකේ තේරුම යම්කිසි කෙනෙක් ධනෝපාණී කරනවා අධාර්මික වෙළඳාමකින්. තමනුත් තලුණ අනුනුත් තලුණ. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත කළ වස්තුව හම්බ කරගෙන දැන් ඔය මූදු යෑමෙන් මාළු බෑමෙන් දැල් මේ භාවිතා කිරීමෙන් නොයෙක් විදිහේ ප්‍රාණඝාතයට උදව් කිරීමෙන් ධනිය උපයනවා. එහෙම නැත්නම් සොරකම් කිරීමෙන්, එහෙම නැත්නම් මිච්ඡාචාරයෙන්, බොරු කීමෙන්, සුරා වෙළඳාමෙන්, එහෙම නැත්නම් කේලම්බස් කියලා යම් කිසි ක්‍රමයකින්, ඒ වගේම හිස්බස් කියලා යම් කිසි ක්‍රමයකින් මේ වාගේ අධාර්මික දෙයකින් ධනිය උපයලා අර පංචේ වනිජ්ජා කියලා අධාර්මික වෙළඳාම් පහක් තියෙන ඒ ක්‍රමයකින් අර ධනිය උපයලා දානයක් දෙනවා. එතකොට ඒ ධනෙ ඉපයීමේදී තමන් සැලෙනවා. තමන් සැලෙනවා කියන්නේ තමන්ගේ කුසල්සිත සම්පූර්ණයෙන්ම යටපත් වෙලා අකුසල්සිත පහළ වෙලා මේවා හම්බ කෙරේ. අනුන් පෑනවා කියන්නේ අකුසලයක් කරනවා නම් අනුන්ට ඒකාන්තෙන් හිංසාවක් වෙනවා. අනුන්ට අලාභයක් වෙනවා. අනුන්ට වේදනාවක් ගෙන දීමක් වෙනවා. ඒක නිසා තමන් සැලෙනවා අනුන් සැලෙනවා. තවත් ක්‍රමයකින් කියනවා නම් කෙනෙක් 10 දෙනෙකුට දානයක් දෙනවා දැකලා තමන් ඊට ඉහිලින් කරන්න ඕනේ කියලා 20 දෙනෙකුට දාන දෙනවා. එතකොට එතන තියෙන්නේ කුසල් සිතක් නේ තරඟකාරී සිතක් බැවින් එතෙන් මේ තමන් තැළුණ අනුන් තැළුණා. ඒ වගේ නැතුව දැහැමින් උපයා සපයාගත් දාන වස්තුවකින් අර වගේම නිස්සාරණ සංකල්පනාවෙන් දානේ පිරිනැමීම මෙතන තමන් නොතලී අනුන් නොතලා දැහැමින් දන් දීමයි. ඒකෙත් විශේෂානිසංශයක් තියෙනවා. ඒ තමයි යත්‍යත් තස්සදානස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝචෝති මහද්ධනෝ මහා භෝගෝ නචස්ස කෝචේ භෝගානං උපඝාතෝ ආගච්ඡති කාජිතෝ වා චෝරතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා අප්පේතෝ දායාදතෝ වා ඒ කියන්නේ රජුන්ගෙන්වත් සොරුන්ගෙන්වත් ගින්නෙන්වත් ජලයෙන්වත් තමන්ගේ අප්‍රියමනාප ඥාති කෙනෙකුගෙන්වත් තමන්ගේ ධනයට හානියක් වන්නේ නැහැ ආලකමන්දා රාජධානී සම්පාර රැකෙන්න වගේ සියලු වස්තු සම්භාර ආරක්ෂා වෙනවා. මේක තමයි මේ විදිහේ දහමින් දන් දීමෙන් ලැබෙන ආනිසංස ඵලයේ විශේෂ ඵලයි. පසුගිය කාලේ මේ කාර්යදු 45කට වගේ පමණ පෙර අපේ දායකතුමෙක් සිටියා WL දාබරේ කියලා වසන්ත කියන ගෙදර තබ්බෝවි නාත්තන්දී. බොහෝම ධාර්මික මිනිසෙක්, බොහෝම උදාර අදහස් ඇති සත්පුරුෂයෙක්. එතුමා ජීවත් වෙන්නේ එතුමාත් එතුමේ එතුමාගේ බිරිඳත් ගෙදර වයෝවෘද්ධමේ දෙන්න පමණයි. දරුවෝ තුන් දෙනාම කොළඹ ඉර්බත්ගොඩ යන්නේ ප්‍රදේශවල එක්කෙනෙක් දොස්තර කෙනෙක් එක්කෙනෙක් ලෝයර් කෙනෙක් දුව බැඳලා ඒගොල්ලෝ ඔක්කොම ගෙදරින් පිට. මහරෑ එක දවසක් මේ දෙන්න නිදාගෙන ඉන්නකොට මහරෑ දවන්ත පුජ්‍යලෝ 6 දෙනෙක් සන්නද්ධව ආයුධ සන්නද්ධව කපාට දොර කඩාගෙන ඇවිල්ලා නිදන කාමරයට තුවල්තු එක්ක එල්ල කළ කියලා කියනවා කෑ ගහන්න එපා කියලා. එතුමා කිව්වලු අපි කෑ ගහන්න ඇත්තෝ නෙමෙයි කියලා භාවනාවට වාඩි වුණා. භාවනාවට වාඩි වෙලා එම උපාසිකාවටත් කිව්වා භාවනා කරන්න කියලා. දෙන්නේ තුවල්තු එල්ල කරගෙන ඉන්න අතර ඇහුව අනිත් හතර දෙනා කියන තැන් කියන්නයි කියන බඩු කියන්නයි කියලා. තින්කවා අපේ මේ සියලුම දේවල් ආරක්ෂා ඇතුව නෙමෙයි තියෙන මේ එකම යතුරු එතනම තියෙනවා. ඒ ඒ තැන් වල බඩු තියෙනවා. ඔය ඇත්තෝ හතර දෙනෙක්ම ගිහිල්ලා කාම රීතින් පරීක්ෂා කරනවා අල්මාරිය අරනවා නුයෙක් දේවල් කරනවා දෙන්නෙක් ඉඳගෙන මේ දෙන්නා රැකගෙන ඉන්නවා ස්වල්ප වේලාවයි ගත වුණේ එක පාට මේ සීලුම හය දෙනක පාට දඩ පිටි ගාලා දුවන්න පටන් ගත්තා ඉතින් එයත් ගියාත් ගියාට පස්සේ නැගිටලා බාලා තියෙන මොනවද අගහිග වෙලා තියෙන මොනවද ගෙනihin තියෙන කියලා කිසිම සතපාක දෙයක් අරගෙන නැහැ දොරවල් වල යතුරු ඒ විදිහෙම තියෙනවා ඒ වගේම ඒ ඒ වස්තු හේම තියෙනවා කිසි දෙයක් අරගෙන නැහැ. ඉතින් මෙතුමා කියනවා අපි එක ස්වාමින් වහන්සේ මම වෙලාවේ මගේ සිත සංකාරුපෙක්කාවච ගත්තයි. මේ සංස්කාරයන් සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා මම හිත හදාගෙන හිටියයි. කිසි බයක් හිතුවේ නෑ මම මෛත්‍රියෙන් මනසිකාරින් හිටියා. එතකොට මේ විදිහට මේ ධාමරික හොරුන්ඩ පවා ඒ වස්තුවෙන් සත පහක දෙයක් ගන්න බැරි වුණේමක් නිසාද ඒවා ලැබෙලා තියෙන්නේ දැහැමින් කළ කුසලයේ කානිසංස නිසායි. මේ වාගේ දේවල් කොතෙකුත් ආන්න දකින් ලැබෙනවා. මේ අනුව සලක බැලීමේදී මහ බෝසතාණන් වහන්සේලා, පසේ බෝසතාණන් වහන්සේලා, ශ්‍රාවක බෝසතාණන් වහන්සේලා පරිත්‍යාගයක් කරන්නේ මෙන්න මේ ආකාර පහට අනුවයි. ශ්‍රද්ධාවෙන් දන් දෙනවා සකස් කොට ගෞරව සම්ප්‍රයුක්තව දන් දෙනවා සුදුසු කල්හි දන් දෙනවා නොමසුරුව දන් දෙනවා දැහැමින් දන් දෙනවා මේ වාගේ දානයන්ගේ ආනිසංස විශේෂයි. ඒ විශේෂ ආනිසංස මක්නිසාද අවශ්‍ය වන්නේ මතුමත්ෙහි සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්ම පූර්ණේ කරමින් නිවන් මඟ සුවසේ ඉදිරියට යා ගැනීම පිණිසයි. ඒ අනුව සලක බැලීමේදී මහ බෝසතුන් වහන්සේ මේ විදිහට සත්පුරුෂ දාන පූර්ණේ කරමින් බෝධිසම්භාර පුරාගෙන ඇවිල්ලායි සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදුනේ. බාහිරවත්තු පමණක් නෙමේ ඇස්සේසුමස්ලේ අඹදරුවන් පවා රාජ්‍ය පවා පරිත්‍යාග කරමිනුයි මහ පොළොව කම්පා කරවමින් පෙරම් පුරාගෙනයි ඇවිල්ලා ලෝතුරා බුදුනේ. ඒ මේ සරුවඥන් වහන්සේගේ වංශයක් තමයි මේ පරිත්‍යාගයේවත් දාන ආදී මේ පින්කම් සිදු කිරීම. මේවා දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මියෙක් පුරුදු කළා නෙමේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ තමයි මෙයා පුරුදු කළා අපට උගන්ලා දීලා තියෙන්නේ. දානයක් දෙන්නේ මෙහිමයි, සීලයක් රකින්නේ මෙහිමයි, භාවනාවක් කරන්නේ මෙහිමයි සියල්ල පැහැදිලි කරලා තියෙනවා. එනිසා මේ පරිත්‍යාගය කියන්නේ ලෝතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව ගමන් කිරීමක්. ඒ මහා උත්තමයන් වහන්සේලා යම් මඟක්ද අනුගමනය කළේ ඒ මාර්ගය තමයි මේ අනුපිළිවෙලෙන් පිය නගන්නේ. ඒ පිය නගන ගමනක් තමයි විශේෂයෙන් මෙන ආවාසයේ. එම ආවාසයේ අජන්ත සේසා මෙතිතුමා භූම අනාගත ප්‍රාර්ථනාවකින් ගොඩනගාගෙන තියෙන්නේ. මේක ආරම්භ කාලයේ පවා අපට කියලා තියෙනවා මේ කටයුතු නිමෙවිච්ච කාලෙක අපට ස්වාමින් වහන්සේලා කීපනමක් වස්වස්වාගෙන සංඝ රත්නේ ලවා පරිහරණය කරවලා අපට මේ මේ ගොඩනැගෙල්ලෙන් උසස් පින්කමක් කරගන්න ඕනේ කියන එක කල්ැතුවම කියලා තිබුණා. ඒක ඊටාම වැදගත් ආරාධනයක් මේ මුල්ම සිටිවිල්ල. ඒ අනුව බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් මේක සිද්ධ වුණා. ඒ කියන්නේ මේ පූජ්‍ය හොරණ ශාසන රත්න ස්වාමින් වහන්සේත් පූජ්‍ය නේපාලයේ සාගර ධම්ම ස්වාමින් වහන්සේත් වැඩම කරවාගෙන පෙරවස් සමාදන් වෙන්න ලැබුණා. දැන් මෙතන අග්ගසදානිකු සිද්ධ වුණා. ඒකනේ තමන් ගොඩනගාගත්ත ගොඩනැගිල්ලේ පළමුවෙන්ම තුනුරුවන්ද පරිහරණය කරන්න කැප කළා විහාරයක් පූජා කළා ආවාසයක් පූජා කළා සංඝාවාසයක් බවට පත් කළා මේ වස්සාන කාලය සඳහා. එතකොට මේ ගග්ගස දානයක් අර කාලික දාන පින්කමක්ද බවට පත් වෙනවා. ඒක මේක ශ්‍රද්ධාවෙන්මයි කෙරුණේ. එවැගේ බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සකස් කොටගෙනමයි මේ මේ වස්සලඹීමේ කටයුතු සිද්ධ කෙලේ. එවැගේම නමසුරෝමයි මේ පින්කම් පෙළ කරගෙන යන්නේ. එවැගේම ධාර්මිකෝමයි මේ පින්කම් කරගෙන යන්නේ. එනිසා මේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව සත්පුරුෂ දාන පරිත්‍යාග කුසල් බාටපත් වෙනවා. මේ පින්කම් තුලින් අපේ సంతානය වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ පින්කම් තුලින් කුසල් සිතක් ගානේ අපේ සිතේ වැඩෙනවා යම්කිසි ආબોධයක්. ඒක තමයි සම්මා දිට්ඨිය තුනුරුවන් උදෙසා ධර්මයේ උදෙසා ප්‍රතිපත්ති උදෙසා පහත්වන කුසල සිතේ ඥානයේ සම්මා දිට්ඨියයි. මෛත්‍රී පෙරට කොට කරුණා පෙරට කොට නිවන් පෙරට කොට මේ කුසල් කරන බැවින් ඒක නෙක්ඛම්ම සංකල්පනා අවියාද පාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන සම්‍යක් සංකල්පනාවයි නූපං අකුසල් නූපදවමින් නූපං අකුසල් යටපත් කරමින් නූපං කුසල් උපදවමින් උපං කුසල් වැඩි දියුණු කරමින් මේ කුසල ක්‍රියාව යෙදෙන බැවින් ඒ සම්මා කාවායාමයයි සෑම දෙයක්ම කුසල් සිහියෙන් කරන බැවින් සම්මා සතියයි ජවන් සිතක් ගානේ සිතේ පහළවන ඒකාග්‍රතාව සම්මා සමාධියයි. එවගේ මේ සඳහා පාවිච්චි කරන වචන මුසාවාදයෙන් තොරයි, විසුණු වචනෙන් තොරයි, පරිස වචනෙන් තොරයි, හිස් වචනෙන් තොරයි. එබැවින් මෙහි සීල වචනය සම්මා වාචාවයි. මේ සඳහා කය වෙහෙසවලා ක්‍රියා කරන්නේ ප්‍රාණඝාතයෙන් තොරව, අදින්නා දාණයෙන් තොරව, මිච්ඡාචාරයෙන් තොරව කුසාසිතින් බැවින් සම්මා සම්මන්තයයි. මේ සඳහා ජීවත් වෙන්නේ දහමින් බැවින් සම්මා ආජීවයයි. මේ නිසා සලක බැලීමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයක් මේ ආවාසය තුලින් අපේ සෑම දිනාගේ සිත් සතන් තුළ වැඩි දියුණු කර ගන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අභ්‍යන්තරේ බෝධිපාක් ධර්ම 37ම එක්කාසු වෙනවා. පාරමී 10ක් උතන එක්කාසු වෙනවා. එනිසා මේ පින්කම් එසේ මෙසේ සුළුපටු පින්කම් කියලා හිතන්න එපා. එක ස්වාමීන් වහන්සේ නමක් වුණත් මෙහෙම වඩා හිඳුවාගෙන උපස්ථාන කරනවා නම් ලැබෙන ආනිසංස අනන්ත බව මහා සුදර්ශන සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා කියලා. ඒ අනුව බොහෝම සැනසෙන්නට ඕන දැන් මේ වයෝවෘද්ධ මව්පිය දෙන්නෙක් පෙරමුණේ තියාගෙන අංජන්ත මහත්මානොත් එම මහත් මහත්මනි එවාගෙම දරු දෙපළත් මේ නෑදෑ හිත පිරිසත් එක්වාස වෙලා සිදු කරනු ලබන්නේ අර සසරේ කෙටි කරගෙන ආර්ය සත්‍ය අවබෝධයට සමීප වෙන පුණ්‍ය නිදානයක් එවාගේම කුසල නිදානයක් පාරමී නිදානයක් ධර්ම නිදානයක් බව සැලකාගෙන සැනසෙන්නට ඕනේ දැන් මේ ස්වාමින් වහන්සේ දෙනම වඩා හිඳුවාගෙන වෛද්‍ය ප්‍රතිකාර සැලසෙමින් නිතිපතා සොයා බලමින් උපස්ථාන සැලසෙමින් සිව්පස්යෙන් සංග්‍රහ කරනු ලබන්නේ ස්වාමීන් වහන්සේලාට අපේ මේ උපස්ථාන හේතුවෙන් ආ රත්නත්‍රානුභාවයෙන් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහන්සේලා මේ වස්සාන කාලය තුල සුවසේ සසුන් පිරිවෙත් පුරාගෙන ස්වාමින් වහන්සේලා පතන අධිගමයන් සාක්ෂාත් කරගන්නට අපේ උපස්ථානි උපකාර වේවා අපට ස්වාමීන් වහන්සේලා වැනි කල්යාණ මිත්‍රයන්ගේ එවනේ මේ කුසල් පුරාගෙන මෙලව පරලොව ජයගෙන සසර කතරින් එතර වේ නිවන්සුව ලබන්නට මේ කුසල් හේතු වේවා කියන නිස්සරණ සංකල්පනාවෙනුයි මේ පින්කම් ලෙදී සිටින්නේ ඒසා මෙතකින් මේ රැස්පත් කරගත් කුසල් අතරට අද මේ මොහොතේදී මේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ආදී බොහෝ කරුණු සඳහා වැඩම කරවවදාළ ස්වාමින් වහන්සේලා සමග අටනමක්ම වඩා හිඳුවාගෙන මේ ආවාස නිවසේහි අසුන් පනවා දෙපා දවා වඩා හිඳුවාගෙන සියාපින් දානේ පිරිනමා වත් පිළිවෙත් පුරා දැන් මේ සීලේක පීඨ පිරිකරත් පූජා කොට බණපදයක්ද සවන් දීමින් දාන සීල භාවනා කුසල ක්‍රියා තුන සම්පූර්ණ කරගන්න යෙදුණා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසීගෙන නිවන් මාර්ග යන බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරුදාන් නොවි අවුරුදු 5000කට වැඩි කල තේ ලංකාද්වීපයේ නිර්මලව පැවැත්මට හේතු වේවා. වාගේම ශාසන භාරධාරී සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ධ්‍යාන අභිඥා මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේ ද ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. නමින් අභව ප්‍රාප්ත මේ මෞපිය දෙපළගේ මෞපියන් ආදි කොට ඇති සත්මුතු පරම්පරාවක දීටත් පිට කල්පාන්තර ගණන් ඌදයන්තා ඥාතින් මෙතොත් ඒ සමත මේ පින ලැබේවා මේ නිවසේ ගොඩනගන භූමිය තුළ මේ කල්පය තුළ යම් තාක් කෙනෙක් මිය පරලෝකයේ ගොස් පින් බලාපොරොත්තු වෙතොත් ඒ සමටත් මේ පින ලැබේවා මේ පින් වලින් ඒ සමදෙනා භවයක් පාසා සුගති සම්පත් වින්දිනේ කොට සසර දුකින් අත මිදී ශාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා කරුණාවෙන් පින් දෙමු එවගේ මේ නිවසේද්දෙන් බමතලේ දක්වා ඇසෙන්නා වූ ද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වූ දිෂ්ඨ දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමී ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පියන්ට මේ දූ දරුවන්ට මේ සෑම දෙනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා පතු බෝධුවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් දෙමු හිතවත් මදහත් අහිතවත් සෑම සත්වයන්වත් මෙම නාවල ප්‍රදේශයේ පටන් අවට ගම්නගර ලංකාව දඹදිවතල මේසක්වල සීලසක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයටද මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනැමමින් ආශිර්වාද පෙරටුව පාරමී සීරිසින් සිදු කරගන්න මේ කුශලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආද ආශිර්වාද බලයෙන් මේ පින්වත් මව්පිය දෙපළටත් මේ අජන්ත මහත්මානම් ප්‍රදාන කොට ඇති මේ මහත්තුරු මේ නෝනා මහත්තුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටමත් උපකාරක අනුග්‍රහක සියලු දෙනාටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුටු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා තබන තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසී විස අවියාවදානි විපත්ති වලකේවා කාචිත පීඩාදියක් කිසිවිටක නොම වේවා කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මාර්ග පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසේ සුණෙන් ආයුවන්නේ සපබල ප්‍රඥාවෙන්ද නිත්‍ය සීල උපෝසත සීල සූබම විහෙරණ සතර සංග්‍රහ වස්තුවෙන්ද දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණුවටපත් වේවා චින්තාමානීක රත්නයකින් කල්පරුක්ෂයකින් භද්‍රගටයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්යක් ප්‍රාර්ථනා සියල්ල පිරී ඉතිරේ ශාස්ත්‍රීක වී සමෘද්ධිමත් වේවා වින්සත් සත්වාශාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට රත්නත්‍රාන් භාවයේම සැමට දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළය සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ පිණිසම මේ කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු